මම ආරයන් වහන්සේ මට සුළු වෙලාවක් කතා කරන්න පුළුවන්ද? ඔව් කතා කරන්න. එහෙමයි ආරයන් වහන්සේ මගේ ගැටලුව තියෙන්නේ ඔබ වහන්සේ අර මනෝවෛද්‍යතුමියත් එක්ක සාකච්ඡා කරද්දී කියුණා පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද කියන එක කියුණේ නැහැ මට ඇත්තටම දැනගන්න ඕන ඔබ වහන්සේගෙන් මේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝමව කොහොමද ඇත්තටම මෙනෙහි කරන්න කියන එක. ඉතිසලම ඔබතුමිය මේ ඔබතුමිය කවුද කියලා ඔබතුමියගේ සාමාන්‍ය ඔබතුමිය මොනවද කරන්නේ? මම ගුරුවරියක්. මම ඔබතුමියගේ දේශනා බොහොමයක් දැන් අහලා තියෙනවා. ඇත්තටම ඔබ වහන්සේ ඔබ වහන්සේගේ මේ දේශනා තුළින් තමයි මම ඇත්තටම සැබෑ මාර්ගය මේ ඉවර කරගත්තේ. ඒ කියන්නේ මට දැන් දැන් තමයි අර වැටෙන්නේ මම දැන් තමයි තේරුම් ගනින් ගත්තේ මේ බාහිරයත් එච්චර කල් බාහිරයත් ඇතුළතත් අජත්‍යත් බහිජත්‍යත් මේ දෙක අතරේ දැක්කට නමුත් දැන් ඔබ වහන්සේගෙන් තමයි මම තේරුම් ගත්තේ අභ්‍යන්තරේ බාහිරේ මෙතන කිසිම දෙයක් නැහැ කියන එකයි සිතත් සිතවිලි මේ සියල්ලත් පවතින්නේ නැති දෙයක්. ඒක ඇත්තටම මම සත්‍ය වශයෙන් තේරුම් ගත්තේ උභහන්සේගේ දේශනා තුළින්. දැන් මට සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති ඒ සියල්ලම යථාබෝධය දැන් ඒ පාට කියවද්දි දැන් වැටහෙනවා. ඉස්සර ඒක පාඩයක් ඒක එකපාරට වචන ටිකක් ආවා වචන ටිකේ තේරුම තියෙනවා කියලා ඒ කාලේ තේරුණා. නමුත් දැන් මා තුලින් මම දකිනවා කොහොමද සංඛාර අනිත්‍ය වෙන්නේ කොහොමද සංඛාර දුක්ඛ වෙන්නේ කියලා. එතකොට මට අන්න එතන අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැනින් පස්සේ එතනම තමයි මූලය අවිජ්ජාව නිසා. ඒත් මට ඔබවහන්සේගෙන් දැනගන්න ඕනේ විඥාන නාම රූප ඒක පස්සට පස්සට ගිහිල්ලා තියෙන දැන් නාම රූප ගැට ගැහිමම තමයි මෙතන මේ සංඛාර වෙනකොට සිද්ධ වෙන්නේ. නමුත් අන්න අර මේ තේරුමක් හදලා තියෙන්නේ. ඒක කොහොමද මේකට ප්‍රත්‍ය වෙන්නේ? මේකට ඒක ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා මට අන්න ඒක චුට්ටක් ගැටලු සම්පතයි. ඒක පස්සේ අනික එන්නේ මේ ඔක්කොම එකට සිද්ධ වෙන්නේ කියලාත් වැටහෙනවා. නමුත් ඇයි මෙහෙම පෙළ ගැස්සුවේ කියන එක ඒක ඒක පැහැදිලි කරන්න ක්‍රමයක් අවශ්‍යයිනේ. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අපි කිව්වට දැන් මේ ඒක ඒක ඇතුලේ ඒ සිද්ධිය සිද්ධ වෙනක දැන් දැන් අපි පැහැදිලි කරනවානේ මේ ආලෝක හැඩතලයට ශබ්දේ ගැට ගැහෙන එක සබාධාන සංසිද්ධියක් මේ මේ ශබ්දෙට මේ අර වර්ණ හැඩතලත් එක්කලා ශබ්ද එකතු වෙන එකයි මෙතන සිද්ධ වෙන්නේ කියලා සම්පටිච්ඡන වෙන්නේ ඒකයි කියලා අපි කියනවනේ මේ සිතක් හදගන්නේ ඒ සිතුවිල්ලක් අපි කියනවනේ සියලු සිතුවිලි සංඛාරා කියලා. එහෙමයි. එතකොට ඒ සංඛාරා කියලා අපි අපි දැන් මේ පෙන්නන්නේ ඒ ඒ දෙමනේ. ඒ කියන්නේ මේ වර්ණ හැඩතලයට ශබ්ද එකතු වෙන එක ඒ ඒ ශබ්ද එකතු වෙන එකමනේ සිත කියන්නේ. වෙන සිතක් නැහැනේ. එතකොට දැන් සද්දයක් වර්ණ හැඩතලයට එකතු වෙලා නැත්තම් සද්ද શબ્දයක් විතරයිනේ. එහෙමයි. එතකොට දැන් මේ කතා කරන දේ නිකන් શબ્දයක් විතරක් වෙනවනේ. එහෙමයි. එතකොට ওই පැත්තෙන් ඔබතුමියට රූප ඒ શબ્ද වලට රූප තියෙන හින්දානේ මෙතන සිතක් මේ මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ සිතක කතාවක් තියෙන්නේ. හිතනවා කියන දෙයක් තියෙන්නේ. එහෙමයි. එතකොට රූපයක් නැත්නම් එතන එහෙම දෙයක් නැහැනේ දැන් රූපයක් શબ્දයක් එකතු වෙන්නේ නැත්නම් එහෙම දෙයක් නැහැනේ එහෙමයි ඒක ධර්මයේම තියෙන අච්චරයි දැන් බාහ්‍ය තාපසතුමා දාරුචීර බුදුන් වහන්සේගේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මුළු ධර්මයේම සම්පීඩණය කරනනේ. එතන මුළු ධර්මයේම තියෙනවානේ. සලායතන නිරෝධෝ නිබ්බහනෝ කියන එක සලායතන නිරෝධෝ නිබ්බහනෝ කියනකොට මේ දිත්තේ දිත්තමත්තං කියනකොට සුතේ සුතමත්තං කියනකොට දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. දුටු බවක් පමණයි. ඒ කියන්නේ මේ පෙනීම තුළ දෙයක් කෙනෙක් මේසයක් පුටුවක් එහෙම දෙයක් නැහැ. කෙනෙක් පුජ්‍යලයක් මේ පේන මේ හැඩතලයක නැහැ. එහෙමයි. එතකොට එහෙමනම් ඒක නිකන් හුදෙක් ආලෝක හැඩතලයක් වර්ණයක් පමණයි. වර්ණයක් කියන්නත් බෑ. ඒ කියන්නේ හැඩතලයක් පමණයි. එහෙමයි. එතකොට શબ્දයක් ගත්තත් ඒ શબ્දේ શબ્දයක් විතරයි කියනකොට ඒකේ අසුණු කෙනෙක් නැහැ, අසුණු දෙයක් නැහැ. එතකොට එතන කපුටෙක්ගේ සද්දයක් කියලා දෙයක් නැහැ. බල්ලෙක්ගේ සද්දයක් කියලා දෙයක් නැහැ. එතකොට ඒ શબ્දෙට රූපයක් නැහැ. කපුටා කියන රූපයක් නැහැ. බල්ලා කියන රූපයක් නැහැ. සබ්දයක් විතරයි. ශබ්ද ඕන තරම් තියෙනවා. ශබ්ද ඔක්කොම අපි බැලුවොත් ශබ්ද ওই විදිහට බැලුවාම ශබ්දවල වෙනස්කම් දකින්නේ ඔය අඩු වැඩි ඒවා විතරයි අඩු වැඩි කියන්නේ ශබ්දමනේ කියලා හිතෙනවා. ඒතකොට දැන් ආලෝක හැඩතල ගත්තත් ওই විදිහට බැලුවාම ආලෝක හැඩතල කියන්නේ ඉතින් වර්ණයක් නේ හැඩතලයක් නේ වර්ණයක් නේ වගේ. වර්ණ හැඩතල වර්ණ හැඩතල විතරයි කියන එක. ඒ කියන්නේ ආලෝකයක් විතරයි වගේ වෙනවා. ආලෝකය තුළ දෙයක් නැති බවට එනවා. එතකොට ශබ්දය තුළ දෙයක් නැති බවට එනවා. දැන් ඔය දිත්තේ දිත්තමත්තා සුතේ සුතමත්තා මුතේ මුතමත්තා කියනකොට අපිට වැඩිය ප්‍රකට වෙන්නේ නැහැ මේ මුතේ කියන බුදුන් වහන්සේ තුනම එකතු කරේ එතකොට බලන්න. ගන්ධ රස උණුසුම සීතල පොට්ටබ්බ කාය ප්‍රාසාදේ ජීවහා ප්‍රාසාදේ ගාහන ප්‍රාසාදේ. එතකොට මේ මේ ඇත්තටම මේ මේ තුනෙන්ම තියෙන දැනීමක් පමණයි. දැනීම දැනීමක් පමණයි. දැනුණු කෙනෙක් නැහැ. දැනුණු දෙයක් නැහැ. එතකොට දැනුම් කෙනෙක් මට එහෙම දෙයක් නැහැ. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. දැනීම දැනීමක් පමණයි. දැනීම තුළ කෙනෙක් පුජ්‍යලයකට දැනෙන දෙයක් කියලා නැහැ. දැන් අපි කන්නාඩියෙන් බලලා මේ මමේ කියලා අර අපි හිතාගන්න එකක් නේ තියෙන්නේ. එහෙමයි. දැන් පොතේ කියලා අපි හිතාගන්න එකක්. දැන් මෙතන මේ ධර්මය අනාත්ම ධර්මයන්නේ. ශුන්‍යත පටිසංයුත්ත දේශනානේ. එහෙමයි. එතකොට එතන සවිඥානික මනස කියන්නේ අපි මේවා දිහා බලන්නේ. අපි පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවාම අපි දාගත්ත කණ්ණාඩියේ පාටට ඔක්කොම පේනවා. අපි ආත්මීය විදිහට හිතලා මේ ගැන හිතනකොට අපිට ආත්මීය දේවල් වගේ තමයි පේන්නේ. මායාව ඇතුලේ මායාව මායාව ඇතුලේ කොහොමද ඒත් මායාවක්මනේ. අපිට හීනේ ඇතුලේ ඉන්නකන් හීනයක් බව දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ හීන ඇතුලේ අපිට හීනයක් බව දැනෙන්නේ වගේ අපි මේ ආත්මීය ආත්මීය මනසකින් කොහොමද ආත්මීය නොවන දෙයක් හිතන්නේ? ඔතනයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ ඒක අපි කිව්වේ සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කියලා. අද අපිට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා බොහෝ අය මේ කතා කරනවා. නමුත් ඒ සිතුවිලි වලින් සමහරවිට රහත් වෙනවා කියන අයත් කතා කරන්නේ සිතුවිලි වලින්. එයා කතා කරන්නේ මේ සිතුවිලි වලට එහා ගිය ඒ ඥායස්ස අධිගමය කියන ඒ කියන්නේ මාර්ගවත් එයාට හම් වෙලා නැති බව පේනවා. එහෙමයි අයිමයි ආර්යයන් වහන්සේ මම ඒක ගොඩක් කරාට මම ආර්යයන් වහන්සේගේ දේශනා අහලා මට ඒක බොහෝ දැන් මට ඇත්තටම මම ඒක ගැඹුරට ගැඹුරට ගැඹුරට ගියාට පස්සේ මට දැන් තමයි වැටහෙන්නේ මෙතන කෙනෙක් පුද්ගලෙක් නෑ නෑ නෑ කිව්වට වෙනදට ওই බණ ඇහුණට කොහොමද නැති වෙන්නේ කොහොමද කොහොමද සිතක් සිත පවා නෑ කියන්නේ කියන එක මම ඔබ වහන්සේගේ දේශනා තුළින් තමයි වටහාගත්තේ. ඒකට ඇත්තටම මෙතන ඊළඟට ඔබ වහන්සේ අර මේ පෘථිවිය නිර්මාණය වීම ඒ ඒ න්‍යාය පෙන්නකොට ගණීභවණය ඒව පෙන්නකොට අනේ ඒ ඔස්සේ ගිහාම මෙතන අවසානයේ ගත යුත්තක් නැහැ ශක්ති විශේෂයක් පමණයි කියන එක ඒක අන්තිටම ගියාට පස්සේ වැටහෙනවා දැන් දැන් තමයි ඒක ඇත්තටම වැටුනේ ඔබ වහන්සේට බොහොම පිං මේ මේ දේශනා කරලා අපිට මේ සත්‍ය අවබෝධය දුන්නට ඒකනම් කියන්න වචන නෑ එච්චර කාලයකට වැටුනේ නෑ ඒක. දැන් ප්‍රායෝගික ප්‍රායෝගික නැතිකමයි හේතුව. ඒ කියන්නේ මේ නේතම් මම නේසෝමස්මි නමේසෝ අත්තා කියන එක අපි දැක්කා භාවනා පන්ති වල මේක කවියක් වගේ කියවනවා. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මුමුණනවා. මේ වයසක අම්මල අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ මොකද්ද අපේ නිගණ්ඨ ධර්මයක් වගේ මේ කළා තියෙන්නේ කියලා අපිට එතකොට කම්පාවක් තමයි ඇති වෙන්නේ මේ අවබෝධ කරගන්න ඕනි දේවල් කිය කිය ඉන්නේ මොකද කියලා. හරියට නිකන් අර ගිරව් කෑ ගහනවා වගේ. එහෙමයි. කිම තේරුම් නැහැ. ඒ කියන්නේ ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලාවත් අපිට වැටහෙන්නේ ඒව කමඨාන් විදියට දෙනවානේ මේ ඇත්තටම පිළිගත්ත ඇත්තටම අපිට බොහොම සානුකම්පිත ඇඟීමක් තියෙන. ඒ කියන්නේ ඒ ඇයට අවබෝධයක් නැති නිසානේ එහෙම කමඨාන් විදියට ඒව මේ අසරණ අවයසක අම්මලාට මේ මොකද්ද මේ කරන අපරාධය කියලා. ඒ කියන්නේ ඊට වැඩිය බොහොම දන්න විදිහට පොඩි දෙයක් හරි තේරුම් කරලා දෙනවා නම් කොච්චර වටිනවද කියලා හිතෙනවා. එක්කම දිහා බලන් ඉන්නේ කියලා මැරෙනකම්ම උස්ම දිහා බලන් ඉන්නවා. අපි දැක්ක සමහර භාවනා මධ්‍යස්ථානවල වයසක අම්මලා ඇත්තටම ඒ වයසයි ඒ ඒ ඉතින් ඒ අම්මලා තසරණයි. ඒ අම්මලා ඇත්තටම එක එක්කෙනා එක එක්කෙනා මැරෙනවා. ඒ මැරෙන අම්මලාගේ මල ගෙවල් වලත් යනවා. අනේ අම්මලා කරලා තියෙන හුස්ම දිහා බලන් හිටපෙන විතරයි. එහෙමයි. ඇදලා ඇදලාම මැරිලා යනවා. සමහර අය නිින්දත් යනවා. ඒගොල්ලෝ නිින්ද ගිහිලා ඉන්නේ. මත් වෙලා වගේ මේ මතේට ඉන්නේ තීන විද්දේ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ නිවන් දැකලායි කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ සමාධියේ කියලා. අනේ භාවනා මධ්‍යස්ථාන මෙහෙවන අයත් එහෙම කියනවා. එහෙම කියනවා මේ මේ මෙහා සමාධියේ, අරය සමාධියේ, අරය සෝවාන්, මෙයා මේ මුකුත් දන්නේ නැහැ. ඒ ඒ ඒ ඇත්තටම අසරණයි. කියන අයත් අස කියන අයත් ඒ ගැන අවබෝධයක්වත් නැහැ. බලනකොට එලි බල බල ඉන්නවා. ඇත්තටම ගොඩාක් අය එලි බල බල ඉන්න එකක් තියෙනවා. රැවටිලා තියෙනවා. කාලයක් තිස්සේ ධර්මය කියලා අපේ සමාජය තුළ කතිකා වෙලා තියෙන්නේ මේ මේ හුස්ම දිහා බලන් ඉඳලා හුස්ම නොදැනෙන තැනකට ගිහිල්ලා ඒකයි නිවන කියලා. ඒක ඒක මේ පුදුමාකාර නිගණ්ඨ ධර්මයක්. අර පස්සක තවුස අර අර මේ අර නිගණ්ඨ ධර්මය කියන්නේ නිගණ්ඨයෝ තමයි ඒව කරේ. ඒ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන එකට ගෑවිලවත් නැහැ. මහා ප්‍රඥාවක් අවබෝධයක් සංකිතේ නිබ්බිදාය මේ ධර්මයේ අවබෝධ කරගන්න දෙයක් කියලා එහෙම තේරිලා නැහැ. එහෙමයි. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේ අවිද්‍යාව කියන තැන අපි මේ නොදන්නකම ඒ නොදන්නකමට මේ අවිද්‍යාවෙන් මිදෙන්න ඕනි කියලා මේ අවිද්‍යාව ඇතිතාක් අපි මිත්‍යා දෘෂ්ටිකයි කියලා එහෙම අවබෝධයක්වත් නැහැ. ඇත්තම අදටත් එහෙමයි. අදටත් මේ ප්‍රසිද්ධ හැමතැනම මාධ්‍ය පවා ඒ ඒව ගැන කිසිම ධර්මය ගැන අවබෝධයක් නැහැ. අර පොත්වල තියෙන ඒවා තමයි කටපාඩම් කරගන්නවා. කටපාඩම් කරගෙන ඊට පස්සේ ධර්මය දන්නවා කියලා හිතන් ඉන්නවා. හිතන් ඉන්න එකක් මිසක් පොත්වල තියෙනව කටපාඩම් කරගෙන තවත් අවිද්‍යාව තුල හිර වෙලා මිසක් කාටවත් විද්‍යාවක් හම්බෙලා නැහැ. එහෙමම අසරණ වෙලා විතරයි. එහෙම යන්නේ සර් තව තව මට එක දෙයක් පැහැදිලි කරලා දෙන්න අරයන්හස මේද අරයන්හස නිතරම කතා කරනවා මේ මොහොත මේ මොහොත මේ මොහොත පමණයි ඒක එක සත්‍යයි මට මෙන්න මේ මොහොතේ මරණය. දැන් අපි හැමෝම මරණය ඔබතුමියට පොඩ්ඩක් අපිට කරුණා කරන්න. ඔබතුමිය කලින් අහපු ප්‍රශ්නේ ඇවිලා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ප්‍රශ්නේනේ. ඒකට ඇත්තටම මේ මුළු කතාවම තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. එහෙමයි. මේ දස සංයෝජන බැලුවාම සසර ගැට ගැහෙන ඒ සංයෝජන ධර්ම 10 දිහා බැලුවාම අපිට පේනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. එතකොට මේ මාන කියන තැන අවිද්‍යාව තියෙන අවසානෙටයි. එහෙමයි. අවිද්‍යාව අසේත විරාග නිරෝධෝ කියන කොටත් අපිට පැහැදිලි වෙනවා. මේ අවිද්‍යාව තමයි එතකොට මේ මේ සේරටම බලනකොට මේ අවිද්‍යාව තුලයි තියෙන්නේ. නොදන්න කම. බුදුන් වහන්සේ පැහැදිලි කරන ධර්මයේ දිහා බැලුවමත් වැටහෙනවා සංකිතේ නිබ්බිදාය අවබෝධ නිවන කියන අවබෝධඥානයක් කියනකොට අවබෝධ කරගන්න දෙයක් තියෙනවා කියනකොට මහණෙනි පෙරණැසූ විරු දහමක් මේ දේශනා කරන්න කියනකොට මේක කලින් තිබුණු දෙයක් වෙන්න බෑ නිගණ්ඨයෝ ඒ ජටිලයෝ බ්‍රාහ්මණයෝ ඒ වේදේ තුල තිබුණු ඒ සමතේ තුල හිටපු දේ වෙන්න බෑ එතකොට පෙරණැසු විරුද්ධහමක් හැම ආගමකම තියෙන විදියකුත් නැහැ. එතකොට ඒක අපිට ඒක හම්බෙලාද කියන ප්‍රශ්නේ එනවා. එතකොට බුදුන් වහන්සේ පෙරණැසු විරු දහමක් කියලා දේශනා කරන දහම කුමක්ද? එතකොට ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස කියනකොට ප්‍රඥා භාවයේ තබ්බා විඥානං පරිඤ්ඤයං කියනකොට මේ කතා කරන්නේ ඇත්තටම අපි අපිට තියෙනවා මේ ලෝකයේ අපි මේ රැවටිලා ඉන්න අපි මේ අපි හරියට මැජික් එකක් බලනවා වගේ මායාවක් තුළ රැවටිලා ඉන්නවා කියන ඒ රැවටීම මොකද්ද කියන එක අවබෝධ කරගන්න තියෙනවා. ඒක තමයි අවිද්‍යාව තියෙනකන් අපි ඉන්නේ මායාවට රැවටිලා. ඉතින් ඔක පුංචි දරුවෙකුට උනත් තේරෙනවා කිව්වොත්. හරිම සරලයි. මේ ලෝකයේ ඇත්තක් නෙමෙයි කියන එකනේ. එතකොට ඒක හරි හරි සරලයිනේ. එතකොට මේ සංඛාරා කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. සංඛාර කියන්නේ මේ අපි කතා කරන වචනනේ, සිතුවිලිනේ වචන කියන්නේ. ඔක හරි තරලව ගලපන්න පුළුවන්. අපි මේ කතා කරන හැම වචනයක්ම සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලනේ වචනෙට එළියට එන්නේ. එහෙමනම් මේ ඔක්කොම සංඛාරා කියන්නේ. දැන් අපි බැලුවොත් එහෙම මේ මේ කියන වචනේ වචනේ දිහා බැලුවොත් පොත. පොත කියන වචනේ ගත්තොත් ඒකේ රූපයක් තියෙනවා. ඒකේ ශබ්දයක් තියෙනවා. ඉතින් මේක තවත් ගොඩක් පටලවන්න ඕනේ කවුරුත්. මේ මොහොතේ අපේ හිතට එන අරමුණ ඒ අරමුණ පොත දකින සිත ඒ අරමුණ අපිට පැහැදිලි අපිට පේනවා රූපයක් පොතක් අපි කියන පොතක් කියලා එතකොට මේ ශබ්දෙකුයි රූපෙකුයි තමයි තියෙන්නේ බුදුන් වහන්සේ දාරුචීරට පෙන්නන්නේ ඒකමයි දිත්තේ දිත්තමත්තා සුතේ සුතමත්තා මුතේ මුතමත්තා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා එතකොට මේ දිත්ත සුත කියන දෙක ප්‍රධානයිනේ අනිත් ඒවා එච්චරම අපිට ඊට වැඩියම පේන්නේ අරමුණක් එනකොට වර්ණ හැඩතලයි ශබ්දයි. ඒතර මේ ශබ්දයි වර්ණ හැඩතලයි අනිත් ඒවාත් එකතු වෙනවා කියන එක අපිට පැහැදිලි. නමුත් මේ දෙක තමයි ප්‍රධාන වෙන්නේ. ඒකයි අපි කිව්වේ මේ ශබ්දයයි මේ වර්ණය එකතු වීම තමයි නාමයයි රූපයයි එකතු වෙන එකත් ඒකම තමයි. මේක ගොඩාක් පොත් කියවලා පොත් කියවලා පොත් කියවලා අර ඒවට කියන වචනත් එච්චර හොඳ නැහැ. අන්තිමටම විකාර වගේ වුණාම මොකද වෙන්නේ? මේක හොයන්න පුළුවන් නේද? එතකොට මේ මේ කුජුත්තරා වගේ වැඩකාර ගෙවල් වල වැඩකාරකමට හිටපුවා කොහොමද නිවන් දැක්කේ? එතකොට මේ <laughs> සුනිත සෝපාකලා වගේ මේ මුකුත්ම දන්නේ නැතේ කොහොමද නිවන් දැක්කේ? එතකොට මේ අවුරුදු 7 අය කොහොමද නිවන් දැක්කේ? එතකොට මේ බුදුන් වහන්සේට වැරදිලා නෙමෙයිනේ. මේ අපිට ඒ වැරදිලා තියෙන්නේ. අපි මොකද්ද මේ <laughs> කරන්නේ? මේක එච්චර අමාරු දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ මේක තේරුම් ගන්න එක ඒ සත්‍ය අවබෝධ කරගන්න එක අපි මේ නොදන්න නොතේරෙන වචන ගොඩකට කොටු වෙලා අපි විශාල විශාල අපි විසින්ම හදාගත්ත ලොකු අගාධයක වැටිලා නේද මේවා අමාරු අමාරු දෙයක් කරගෙන මේ නිවන කියන එක මේ නිවන කියන එක නිවන කියන එක ඇත්තට මේ මොහොතේම පේනවනේ මේ දැන් නිවන් දකින්නවනේ එහෙම දැනෙන්නේ නැද්ද දැන් මෙතන මේ ශබ්ද ටික ශබ්ද විතරනක් මේ වර්ණ ටික වර්ණ විතරනක් මෙතන සිතුවිල්ලක් නැහැනේ. ඉතින් නිවන් දකින්නවානේ. ඇයි නිවන් පේන්නේ නැද්ද? ඇයි නිවන මෙතනමනේ. අපි නිවන උඩ ඉඳගෙන නිවන හොයනවා. අපි ඉන්නේ නිවන උඩ කියලා අපි දන්නේ නැහැ. මණිකක් අඳුරන්නේ නැත්තම් මණිකට පයින් ගහගෙන ගියත් මණික අඳුරනවද? ඒක නිමේද මේ වෙන්නේ. එහෙමයි. අපි මේ නිවන නිවන කියලා වෙන දෙයක් නැහැ. මේ හිතමයි නිවන. නිවන අපි කොහෙවත් ගිහලා හොයන එකක් නෙමෙයි. මේ හිත හිතේ අපි දැක්කොත් හිත හැදෙන හැටි මේක හරි සරල තැනක් මේ තියෙන්නේ. පුංචි දරුවා මුකුත් දන්නේ පුංචි දරුවාට මේ පුංචි දරුවාට පේන්නේ නැද්ද? පුංචි දරුවාට ඇහෙන්නේ නැද්ද? ඇහෙන එකේ පුංචි දරුවාට කවුරුහත් කියලා තියනවාද මේක මේක මේක මේක කියලා ඉපදෙනකොට දන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ කියලා දෙනවා. ඊට පස්සේ මොන්ඩිසෝරි හනකොට හැම එකම එකතු කරනවා අපිට පේනවා. අපේ අස්පනා අපිට පේනවා. මේ කරන දේ අපේ අස්පනා අපිට පේනවා මේ පොඩි දරුවන්ව තියාගෙන කියලා දෙනවා. මේ කහ පාට, මේ yellow, මේ red, මේ blue ඉංග්‍රීසිත් කියලා දෙනවා. සිංහලනුත් කියලා දෙනවා. මේ රතු පාට, මේ oval. මේවා වර්ධිනවත් එක්ක පොඩි අයට. මේ triangle, මේක ඍජු කෝණය, මේක හතරස්, මේක round. ඉතින් මේ මේ මේ දත්ත එකතු කරනවා. ඒ කියන්නේ අපි බෝඩ් එකක් තියාගෙන රූපයක් අඳිනවා. රූපයක් ඇඳලා શબ્දයක් දානවා. එතකොට ඒ ශබ්දේ රූපේ අර එකට එකතු වෙනවා චිත්ත ප්‍රවාහය තුළ. ඒ එතන ඒක ඊට පස්සේ කොහොමද අපි අපි කොහේ හරි ලියනවා. ඊට පස්සේ උත්තර ලියනවා විභාගෙට. උත්තර ලියනවා කියලා කරන්නේ අර දාපු ශබ්ද ටික ලියන එක. ශබ්ද ටික තමයි අර අර අකුරු වලටත් අපිට රූපයක්. අයන්න කිව්වම රූපයක්. ඒකේ ශබ්දය අයන්න. හැබැයි ඒක බෝඩ් එකේ ලියලා පෙන්නනවා. එතකොට රූපයකට අයන්න ගැට ගැහෙනවා. ඔය වගේ රූප ටිකක් තමයි අපි භාවිතා කරන්නේ. අර රූපෙට අපි කිව්වොත් දැන් මේක පොත කියලා. දැන් එතන පොත කියලා දෙයක් නැහැ. අපි කිව්වොත් මේස කියලා. එතන මේස කියලා දෙයක් නැහැ. එතකොට ඒක શબ્දයක්නේ. එතකොට එහෙම එහෙම එහෙම දෙයක් කොහෙවත්ම නැහැනේ. දැන් විභාග වලට ලියලා තියෙන සේරම උත්තර බොරු වෙනවානේ. ඒවට ඒව ඒව කොහොමද ඒ શબ્දේ එහෙම දෙයක් නැහැනේ කොහෙවත්. මේ શબ્දයක් શબ્දේ තුල දෙයක් දැනගත්තා වෙන්නේ කොහොමද? શબ્දේ තුල දෙයක් දැනගත්තා උනේ කොහොමද? අපි දැනගත්තේ මොකද්ද? වැටේනවද කියන එක. එහෙමයි. ඒක කොහොමත් ආත්ම මොකක්වත් අපිට දකින්න බෑ. ඒ කියන්නේ මේක බැලුවොත් එහෙම ලිය ලිය බැලුවොත් කෙනෙකුට දැන් අපි හිතමුකෝ දැන් පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරන්නේ කොහොමද? අපි බලමු දැන් ඒ කියන්නේ දැන් ඔය shabdේ දැන් ඇවිල්ලා වර්ණේ එකතු වෙන එක අපි ගත්තොත් එහෙම දැන් සංඛාරා කියන්නේ එකතු වෙන එකනේ. එකතු කරගත්ත එකනේ සංඛාරා. නමුත් මේ සංඛාර ඇතුලේ මේ ඔක්කොම තියෙනවා. බැලුවා. ඒ කියන්නේ සංඛාරපච්චය විඤ්ඤාණ. දැන් දැනගත්ත කිව්වේ මොකද්ද? හිත කියන්නේ විඤ්ඤාණය මොකද්ද? අපි අර කියපු ශබ්දෙට රූපය එකතු වෙන එක තමයි හිත කියන්නේ. සංඛාරපච්චය විඤ්ඤාණ. විඤ්ඤාණපච්චය නාම රූප කියන එක අපි ගමු. දැන් නම් කලන දේ නාමයයි. නම් කරන දේ නාමයයි. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා. එහෙම ලොකු විග්‍රහයක් කරාට ඒකේ අවසානය බැලුවම තියෙන්නේ නම් කළ දේ. එතකොට නාමයයි. එයට සියලම යටත්ය. ඒව අපිට පෙන්වන්න පුළුවන් මේ සූත්‍රවල මනාවකට පෙන්වන්න පුළුවන්. ඒ ගොඩක් වෙලාවට කවුරුවත් ඒවට එච්චර උනන්දු වෙන්නේ නැහැ. ඒව ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. නමුත් මේ වටිනා සූත්‍ර තියෙන හොඳට පෙන්වන්න පුළුවන්. මේ શબ્දෙට තමයි මේක කර මේ මේ කියලා තියෙන්නේ කියන එක. නමුත් අපි අපි චත්තාරෝච මහා භූතාන චතුර්ණංච මහා භූතාන උපායදාය රූපං රූපං වදේති කියනවා. එතකොට මහා භූත මහා භූත නිසා ඒ මහ භූත හැසුරු කරගෙන චච්චාරෝත මහ භූතාන මහ භූත චත්තාරෝච මහ භූතාන චතුනන්ත මහ භූතාන උපාද උපාදාය රූපං රූපං වදේති කියනවා. එතකොට මහ භූතත් මහ භූත නිසා මහ භූත ඇසුරු කරගෙන උපාදාය රූප සිතින් සිතේ තුලම වෙන රූපයයි රූපේ කියන්නේ. සිත තුලම වෙන රූපයක්. මේ එළියේ තියෙන එකක් නෙමෙයි. උපාදාය අල්ලගත් එකක්. කොහෙද? අර ශබ්දේ හැඩතලේ. එතකොට ඒක තමයි අපි රූප කියන්නේ. දැන් රූප කියන්නේ මොකද්ද? ශබ්දේ ඒක අල්ලගත්ත එක මොකද්ද අතර තියෙන හැඩතලේ. එතකොට බලනකොට ඒක රූප. එතකොට නාමي බලනකොට අපි නම් කළපු එක. ඒක අපිට පෙන්වන්න පුළුවන්. නාම සබ්බං අනභාවි. නාම දිහෙවන විජ්ජති. නාමස්ස ඒක ධම්මස්ස. සබ්බේව වසමංගු. දැන් මෙතන බලන්න තේරුම නාමයේ සියල්ල යටත් කර සිටියේ. නාමං සබ්බං අනභාවි. නමට වඩා ලොකු දෙයක් නැත. නාමා දිහෝය න විජ්ජති. මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. නාමය කියන එකට සියල්ලම යටත්ය. නාමස්ස එක ධම්මස්ස සබ්බේව වසම නකු සියල්ලම එකට යටත් කියනවා. එතකොට මේ શબ્දෙට වැටෙනවද? දැන් මේ බුදුන් වහන්සේ මේ දේශනා කරන ඒවායි කවුරුත් කතා කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. බලාගෙන ගියාම මේ කොහොමද තියෙනවා? අකේය සංජිනෝ සත්තා. එතකොට බුදුන් වහන්සේම දේශනා කරනවා අකේ කියන්නේ මේ අරමුණ කියමු අපි. අකේ සංඤිනා සත්තා. මේ සංඥාවක් තියෙනවා කියලා සත් ඇත්ත කියලා අපි සංඥාව ඇත්ත කරගෙන. අකේය සංඤෝ සත්තා. අකේයස්මින් පතිත්තිතා. ඒ කියන්නේ අරමුණට මේක පතිත පතිත කරගන්නවා. ඒක ඇත්ත කියලා පතිත කරගන්නවා. ඒක මේ සිතට එන අරමුණ. ඒකට අකේය පරිඥාය. එතකොට ඒකට අපි රැවටිලා අපරිඥාය. අකේය අපරිඥාය. අපි ඒකට රැවටුනොත් යෝග මායන්ති මච්චුනෝ අන්න මායයට හසු වුණා කියලා. එතකොට මේ එන අරමුණ ඇත්ත කියලා කරගත්තොත් ඒක බාහිර රූපයට පතිත කරොත් ඒකට අපි රැවටුනොත් අප්‍රඥාය රැවටුනොත් යෝග මායන්ති මච්චුනෝ අන්න එතනයි කියනවා ආත්ම සංකල්පය තමයි මේ මච්චු රාජා කියන්නේ. ඒ කියන්නේ මෙතන ඒකම තමයි ගන්නෙ මාන සංඥාව කියලා. තියනවා කියලා අපි රැවටෙනවා. සත්තා කියලා ගන්නෙ තියනවා කියලා අපි රැවටෙනවා. අපිට එහෙම එකක් දැන් අපි මේක මේක අපි විග්‍රහ කරනවා තේරෙන විදිහට මෙන්න මෙහෙම. මෙතන කරන්ට් එකක් වගේ ස්පාර්ක් එකක් එනවා. ඒකට ප්‍රසාදය දෙකක් හේතු වෙනවා ප්‍රධාන. අනිත් ඒවත් හේතු වෙනවා. අපි ඒක තවත් ගැඹුරෙන් ගැඹුරට යනවා. මේ මෙන්න මේ මේ තැන කියන මේ මේ තැන අපිට පුළුවන් පැය ගාණක් කතා කරන්න. රූප කලාප 54ක් හැදෙන හැටි, ප්‍රසාදයක් වෙන හැටි, මෙතන මස් පැහැනේ කියන එක, රසදිය වගේ උපේ හැදෙන හැටි, ඒක කම්මචිත්ත ඍතු ආහාර කියලා ඒක රූප කලාප 54ක් හැදෙන හැටි, ඒක සුද්දාෂ්ටකයකින් හැදෙන හැටි, සුද්දාෂ්ටකයක පඨවි ආපෝ තේජෝ වායු වර්ණගන්ධ රස ඕජා කියලා ඒ ශක්තිය ප්‍රභවයක් ඇතුලේ බුදුන් වහන්සේගේ ඒ පැහැදිලි කිරීම අති ගැඹීර පැහැදිලි කිරීමක්. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. දැන් අපිට තේරෙන කෙනෙකුට විතරයි මේක තේරෙන්නේ. මේකේ තුල තියෙනවා මේ ඔය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන එකේ විශාල කතාවක් තියෙනවා සුද්දාෂ්ටකේ. හැම ශක්ති ස්වභාවයක්ම ඔය ඕජ ඔය සුද්දාෂ්ටකයෙන් හැදලා තියෙනවා කියන එක. ගොඩක් අයට ඕක හරියට ගලප ගන්න බැරි නිසා අභිධර්මෙත් ඕනේ කියලා ඔක්කොම අයින් කරලා දානවා. ඒක කමක් නැහැ. ඒවා තේරෙන්නේ නැහැ කියලා කිය මේ ඒක ඔය ටික ඔය ටික ඔය විදිහට පැහැදිලි කරලා දීමමයි වටින්නේ මොකද ඔය විදිහට පැහැදිලි කරලා දුන්නාම තමයි දැන් වැටහෙන්නේ ඒක ඒක පුදුමාකාර ඒක ඊට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා මිසක් ඒක ඊට පස්සේ ආය දැනුමට යන්නේ නැහැ. අපි ඇත්තටම මේ ගොඩාක් තමයි සරලව ගොඩක් අයට කියනවා මිසක් මේ සබ්දේ වර්ණේ ගැට ගන්නවා කියලා ඔය පෙළ පැහැදිලි කරන්නේ නැහැ. ඒකට හේතුව මේ කතා කරන්නේ වයසක අම්මලා අවුරුදු 70ක් වයසයි. මෙයාලා ධර්මයේ ගැන එහෙම ලොකු එහෙම පෙළ දහම එහෙම කියවපු අය නෙමෙයි. දශක ගානක් තිස්සේ මේ ධහම යට ගිහිලා තිබුණේ. ඉතින් කවුරුවත් දන්නේ නැහැ. ඉතින් මේක අවබෝධ කරගත්ත කෙනෙක්ට නිකන් අවබෝධ කරගන්න බෑ. එයා මේ හොඳට අධ්‍යයනය කරන්න වෙනවා. එයාට මේක ප්‍රත්‍යක්ෂ වෙන එක පෙළ දහමත් එක්ක ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කාටවත් කියන්න බෑ. මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ වෙලින්ම පැත්තකින් අපිට ඒක මෙහෙම එකපාරට කියා කිව්වත් කාටවත් තේරෙන්නේ නැහැ මේක වෙනම ප්‍රායෝගිකව වෙන්න ඕනේ. ප්‍රායෝගිකවම අතුලාන්තයේම ධර්මයේම බවට පත් වෙන්න ඕනේ. ඒ මෙතන ඇත්තටම තමයි හිතන කියන තැන නෙමෙයි තියෙන්නේ. සිතුවිලි නෙමෙයි තියෙන්නේ. මෙතන සත්‍ය හොයන කෙනෙකුටයි හම් වෙන්නේ. ඇත්තටම සත්‍යවාදී බුදුන් වහන්සේ සත්‍ය ගවේෂේ. ඉතින් ඇත්තටම මේ සිත හැදෙන හැටි හොයන කෙනෙකුටයි හම් වෙන්නේ. මේ සිත නේද කියලා දැකලා මම ඉල්ලීමක් කරන ඔබ වහන්සේගෙන් මෙන්න මේ විදිහට අපිට මේ ගැඹුර කියලා දෙන්න කියලා සරලව. ඇත්තටම ඒකට පැහැදිලි බොහොම පැහැදිලි බොහොම හොඳින් වැටෙනවා. ඒකමයි කරෙන්න ඕන ඔබ වහන්සේ තුලින් මම දකින විදිහට ඔව් ඇත්තටම ටික ටික තමයි ඒ අපේ අපි අපි හිතනද අපිට ඔබතුමිය ප්‍රශ්න අහන විදිහටනේ කියවෙන්නේ. ඔබතුමිය අහන ප්‍රශ්න නිවැරදිනේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා තමයි සියල්ලම තියෙන්නේ. හැබැයි අවිද්‍යාව පත්‍ය සංඛාර ඇතුලේ තමයි මේ කතාව තියෙන්නේ. ගොඩක් අය ඉතින් එහෙම ගලපගත්තේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ සමහර අය හිතනවා රේකීව මේ අවිද්‍යාවය ඊට පස්සේ සංඛාරය ඊට පස්සේ විඥානය ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූපය ඊට පස්සේ නාම රූප පත්‍ය සලආයතනය. නමුත් ඔහොම දෙයක් නැහැ. ඇත්තටම තියෙන්නේ මෙතන එහෙම රේකී එකක් නෙමෙයි බෝලයක්. ඔය දෙක දෙක. රේකී එකක් නම් එක දිගට නූලක් වගේ එක දිගට වැලක් වගේ වෙන්න ඕනේ. එහෙම එකක් ඉවරලා එකක් එන එකක් නැහැ. අවිද්‍යාව තමයි මේ ඔක්කොටම හේතුව. එතකොට කොහොමද දැන් රේකී එකත්තේ මුල අවිද්‍යාවේ එහෙම කියන්න බෑ. ඇයි මේ සේරම කතාව තියෙන අවිද්‍යාවත් එක්කනේ. එතකොට මේ සේරම කතාව තියෙන අවිද්‍යාවත් එක්කන අවිද්‍යා භූමියේ තමයි එතකොට මේ සේරම තියෙන්නේ. දැන් ඇත්තටම දැන් මේ සිත හැදිලා තියෙන අවිද්‍යා භූමියේනේ. එහෙමයි. එතකොට දැන් සිතෙන් මිදෙන එක අවිද්‍යා භූමියම තමයි නිවනක් තියෙන්නේ. ඒ කියන්නේ සිතෙන් සිතේ සත්‍ය දැකලා මිදෙන එකයි නිවන කියන්නේ වෙන එකක් නෙමෙයි. එතකොට සිත මා දැන් බොරුවක්නේ මායාවක්නේ. එහෙමයි. එතකොට මේ මායාව මායාව බව දැකීමයි නිවන කියන්නේ. එතකොට තමයි ඒ මායාව මායාව අවිද්‍යාවනේ. ඒ එතකොට මායාව අවබෝධ කරන එකෙන් තුලින් ගින්න නිවෙන්නේ. මොකද මේ මායාව තුළ ගින්නක්පත් වෙලා තියෙනවා. මේ මායාව තුළ මේ ශක්ස අර අපි කියන්නේ මේ මේක චිත්ත ශක්තිය කියලා එහෙම නැත්නම් අපි කියන්නේ මෙතන රාග තණ්හාව කියලා. එහෙම නැත්නම් රාග දේශ මොහ කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය ස්පාක් එක. ස්පාක් එක කියන්නේ ඒ කියන්නේ මෙතන කරන්ට් එකක් උපදිනවා කියලා අපි කියන්නේ ඔය ඔක්කොම එකමයි. ඒ ඒක ඒක තමයි මේ අපිට මේ ස්පාක් විවිධ ගට එක ඉවරයක් වෙන්න කලින් තව එකක් ස්පාක් කරනවා. ඔය චිත්ත ස්වභාවය බැලුවාම මේ එකක් එනවා. එක චිත් එක ක්ෂණයක් ඉවර වෙන කලින් ඊගාව ක්ෂණය එනවා. ඒක ඉවර වෙන කලින් ඊගාව ක්ෂණය එනවා. ඉවර වෙනවා. ඉවර වෙන්නේ නැතුව නෙමෙයි අර ගිනි බෝලේ වටේට කැරකෙනවා වගේ. හැබැයි එකම ගිනි බෝලේනේ කැරකෙන්නේ. නමුත් අපිට අර ඡායාව වගේ ඔක්කොම එකතු වෙලා වලල්ලක් පේනවා. චිත්ත චිත්ත පවතින චිත්ත පරම්පරාවක් කියලා හුවෙන. චිත්ත පරම්පරාව ගලන වේගය නිසායි මේ මායාව වෙන්නේ. අර කාටුන් එක හදනවා වගේ. රූපරාමෝ එකක් ඉවර කරලා ටිකක් වෙලා ගිහිල්ලා අනිත් රූපරාමෝ දැම්මට කාටුම් පේන්නේ වේගෙන් ඒ රූපරාම ටික යවන්න ඕනේ. එතකොට මේ ඇහැ ඇහැට ඒක මායාවක් වගේ ඔක්කොම එකතු වෙලා පේන්න ගන්න. ඒ විදිහට තමයි ෆිල්ම් එකත් හදලා තියෙන්නේ. ඒ විදිහම තමයි මේ සිත ඇතුලේ මේ අපි අපි මේ කතා කරන සිතේ කතාව ඒකමයි. අත්තර මේක ඇතුලේ හැම මොකක්වත් එහෙම කතාවක් නෙමෙයි. ඇතුලෙන් සිද්ධ වෙන්නේ මේකට ඕනි කරන මූලික સિદ્ધාන්ත ටික විතරයි. ඒ කියන්නේ මේ ප්‍රසාද වලට ඕන කරලා දැන් චක්කු ප්‍රසාදයට ඕන කරලා ඔපේ ඒ ටික අන්න ඒ වගේ මූලික ටික තමයි ඔය සතු සමුත්තාන වලින් එන්නේ කම්මචිත්ත ඍතු ආහාර වලින්. ඒකෙන් එන්නේ නැත්නම් මරණු කෙනාටත් ඇහක් තියෙනවානේ මසසක් තියෙනවානේ. එහෙයි. නමුත් මරණු කෙනාට පේන්නේ නැහනේ. ඒකට හේතුව එතන ඔපේට ඕනි කරන කේශනාලිකා හරහා ඕනි කරන ඒ ඒ ඒ ඒ ඒ අර සිනිදු පටල ස්වභාවයේ ඒ ඒක එන්නේ නැහනේ. එකට ඕනි කරන අර අර රසදිය අර කණ්ණාඩියේ රසදිය ගාලා ගෑවොත් නේ කණ්ණාඩියේ හොඳට අනිත් පැත්තේ ප්‍රතිබිම්බේ වැටෙන්නේ. එහෙමයි. අන්නේ දේ තමයි මෙතන සිද්ධ වෙන්නේ මේ මේ මේ රූප කලාව 54 හැදෙන ඔය ඔය කියන මේ සතු සමුත්හානවල ඔය පෙන්නන ඕක හැදෙන එක තමයි හේතු වෙන්නේ. ප්‍රසාදේ හැදෙන එක. ප්‍රසාද රූපයක් හැදෙන එක. ප්‍රසාද රූපයක් හැදෙනකොට තමයි අර ওই ටික තේරෙනවා මේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම ගන්න එක. ඒ හුස්ම ගන්න තුල මේ මේ මෙතර කේශනාලිකාවල මේ වායුව මේ අර අපි කියනවානේ අර රුධිරේ සම්ප්‍රේෂණය කරනවානේ. දැන් පෙනහල්ල වගේම ක්‍රියාත්මක වෙනවානේ මෙතන මැෂින් එකක් වගේ. කේශනාලිකාවසේ රුධිරේ ගමන් කරනවා. ඒක තුල උෂ්ණත්වයක්, තේජෝ ධාතුවක්, ඒතොර වායු ධාතුවක්, ඒතොර අර පඨවි ආපෝ තේජෝ වායු එතනත් ඒ මේකට ඔක්කොම උදව් වෙලා තියෙනවා. සුද්දාස්ත කියවනේ මේ තියෙන්නේ. මේක ලොකු කතාවක්, ලොකු පැහැදිලි කිරීම පොඩි එකක් නෙමෙයි. එහෙමයි. පොඩි කතාවක් නෙමෙයි. මේක මේක අහන් ඉන්නවත් සමහර අයට ඉවසීමකුත් නැහැ. ඒක නිසා තමයි අවිද්‍යාව දේශනාවල ওই රූප කලාව 54 හැදෙන්න ওই විදිය දිගට කිය කී යන්නේ. ඒක ගොඩාක් අයට එහෙම සංයමයක් නැහැ. කොච්චර කියවුවත් අපි දකිනවා මේ මේ ගොඩාක් මේ ධර්මාර්ගය අපි ඉතින් එයාට පොඩා කැමති නෑ මුකුත් කියන්නේ මොකද එයාත් හැමෝම අසරණයි. නමුත් ඒ හැමෝම මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මේක හිතනවට වැඩිය හරිම සරලයි අවබෝධ වුණාට පස්සේ. අවබෝධ වුණාට පස්සේ හරිම සුන්දර විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අපේ අවබෝධ කරගන්නයි අමාරු. එහෙමයි. ඒ අවබෝධයෙන් දැන් දැන් ඇවිල්ලා ඒක ආවේ දැන් ඔබ වහන්සේගේ දේශනා හරහාම තමයි. දැන් ඒක බොහොම සරලව දැන් ගන්න පුළුවන්. දැන් ඒ නිසාම තමයි මම ඔබ වහන්සේට කියන්නේ ආරාධනා කරන්නේ අපිට මේ ගැඹුර සරලව කියලා දෙන්න කියලා ඇත්තටම වැටහෙනවා. ඔබ වහන්සේ බොහොම පින් මේ මේ විදිහට කටහඬ සමුප්පාදය හැමෙලා රේකී එකක් නෙමෙයි. ඔබතුමිය දැන් කියපු එකේ වරද තියෙන්නේ එතනයි. ඒ කියන්නේ අවිද්‍යා අවිපච්චා සංඛාරා සංඛාරපච්චා විඥාන විඥානපච්චා නාම රූප නාම රූපපච්චා සලාතර සලාචන පච්චා පස්ස පස්ස පච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඕක මෙහෙම එක හිරට ලියන එකක් නෙමෙයි ඕක ඔක්කොම එක එක ෂණේ එක අරමුණේ තියෙන්නේ එහෙමයි එතකොට මේ මේ මොහොතේ සිත කියන එකේ ඔය තියෙන කතාව. ඒ කියන්නේ මේ මොහොතේ සිතට එන අරමුණ. මේ කියන්නේ අරමුණ ඒ අරමුණ අර අර අර අපි සූත්‍රවල දේශනා කරන්නේ විඥානය අපපටිච්චිත වෙන පතිත වෙනවද කියන එකයි තියෙන්නේ. ලෝකයක් ඇත්ත වෙනවා මේ අරමුණ තුළ. මේ අරමුණ තුළ ලෝකයක් හැදෙනවා. හැබැයි තියෙන ලෝකයක් කොහෙවත් නැහැ. හේතු හේතු නිසා අටගෙන හේතු නැතිකොට නැති වෙනවා. ආලෝකයක් තියෙනකොට අර වර්ණ චක්කු විඥාන සිත ඇති වෙනවා. හැබැයි ආලෝකය නැති වෙනකොට නැති වෙනවා. එහෙමනම් ඒ සිත ඇඟ ඇතුළේ පනවන්න බෑ. ආලෝකයට අයිති. ඒකයි අපි කියන්නේ මේ සිත අන්තරීක්ෂයට අයිති කිය. සිත අපි ඒකයි කියන්නේ හීනය ඇතුළේ එයා මැරුණොත් සම්මුතිය තුළ හුස්ම අවසන් හුස්ම ගියොත් පොළොවට පස්සලා කියත් දැන් හීනේ ඉන්නවා කියලා කියන්නේ ඒකයි. ඒක කාටවත් ඔප්පු කරන්න බෑ නැහැ කියලා. කියන්න බෑ නැහැ කියලා. ඒක අපි හැම පැත්තෙම පෙන්නනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ සිත ඇඟ ඇතුලේ නෙමෙයි තියෙන්නේ. මේ සිත තියෙන්නේ ශක්තිය ඇතුලේ, තරංගය ඇතුලේ. ඒක අපි පෙන්නන්න තමයි සිරස පෙන්නන්නේ. සිරස දානකොට අපිට ඒ සිරස කොහෙන්ද ආන්නේ කියන එක. එතකොට ඒක ඒක සර්කිට් එකෙන් ඒරියල් එකෙන් ඇල්ලුවා වුණත් ඒක මේ අවකාශය නම් තියෙන්න ඕනේ. එහෙමනම් මේ හැමතැනම හැම දෙයක්ම තියෙනවා. දෙරණ, සීරු, හැම එකම අපි මේ කතා කරන ෆෝන් එකේ කෝල් එක පවා එන්නේ මේ හරහා එහෙනම් මේ අවකාශ කොයිතරම් ජාලයක්ද විද්‍යුත් ජාලයක්ද චුම්බක ජාලයක්ද මේ චුම්බක ශක්තිය තාප ශක්තිය විද්‍යුත් ශක්තිය මේක කොච්චර මේ ශක්තිය කියන වචනේ අපි දැම්මට මේක චිත්ත ශක්තියක් තියෙනවා කියලා අපි කියන්නේ එහෙමයි එහෙම සකස් වෙන එකක් තියෙනවා කියලා කියන්නේ ඒතකොට මේ ඔක්කොම තරංග න්‍යාය අතර තමයි පැහැදිලි කරන්න වෙන්නේ ඒතකොට ඔක්කොම ශක්තිය කියන්නේ තරංග රේඛා දාලානේ පෙන්වන්නේ හර්ට් 26 1000 එහෙම කියලානේ පේනන්නේ අපි ආ ටියුන් කරන ඔක්කොම පේනන්නේ තරංගයක් යන විදිහටනේ වැටෙනවනේ මම අර එතන ඒ ප්‍රශ්නේ එහෙම ඇහුවේ මොකද එතන අපි කියන්නේ කිය දේ එතකොට ඒ ඒ එතන සිරස අල්ලන්නේ ඒක තියෙන්නේ මෙතන ශක්තිය එකකයක් ඇතුලේ නම් මේ හිත තියෙන ශක්තිය එකක් ඇතුලේ කියලා එහෙම ඒකත් ඒ වගේ ස්පාක්යක් ශක්තියක් උපදිනවා කාටවත් මේක නෑ කියන්න බෑ. ඒකයි බුදුන් වහන්සේ ඕපපාතික උප්පත්ති පනවන්නේ. ඒ මෙතරක් සිද්ධ වෙන්නේ ඕපපාතික සිතක් හට ගන්න. එතකොට ඒකම තමයි දැන් ඇත්ත ලෝකයේ තීනේ අයි අපිට හීන පේන්නේ. එතකොට මෙතන තේරෙනව නේද? එහෙමයි. එහෙමයි. එහෙමයි. එතකොට අපිට හීන පේනකොට අපිට හීන ඇත්ත වෙලා. එතකොට එතන සංඥාවක් ඇසුරු වෙන්නේ. සංඥාවක් කියන්නේ ඒක තමයි මෙතන ගැඹුරුම දේ. මේ ආයතන වල දෙයක් නෙමෙයි. සංඥාවක් කියන්නේ අර ස්පාර්ක්වද? ශබ්දට ස්පාර්ක්වේ ශබ්ද සංඥාවක්. වර්ණට ස්පාර්ක්වේ වර්ණ සංඥාවක්. ඒ සංඥාව තමයි මේ මේ මේක මේක අපිට ඔබට හොඳට කියන්න පුළුවන් මේ මේ ගොඩක් අය දන්නේ අරූපේ කියන්නේ මොකක්ද කියලා. අරූපේ අරූපේ අරූපේ ගැන කතා කරන්නේ අරූපේ ගැන දන්නේ නැති හින්දා. රූප සංඥා කියලා රූපේ ගැන හිතා ගන්නවා. නමුත් අරූපේ ගැන කතා කරන්නේ නැහැ. ඇත්තටම ඔබතුමිය දන්නවද මේ අරූප කියන්නේ මොකද්ද කියලා? මම ඇත්තටම අහලා තියෙන්නේ දැන් <laughs> තන තුනක් රූප අරූප ඒ කියන්නේ අරූපාවචර රූපාවචර ඔය වචන වලින් තමයි අහලා තියෙන්නේ වගේම වහම කියන පම භූමිය රූප භූමිය අරූප භූමිය කියලා වර පොතේ පොතේ තියෙන වචන ටික විතරයි දන්නේ එහෙමයි. භවභූමියක් කොහෙද තියෙන්නේ? දා රූප රූප භූමිය කොහෙද තියෙන්නේ? එහෙමයි. අත්‍තරම මේක වෙනම සිත. ඒ සිතින් සිතින් පිට දෙයක් මෙතන නැහැ. දෙය බාහිර මෙහෙම දේවල් තියෙන එක ඒ තියෙන දැනීමයි කාම භූමිය. එහෙයි. එහෙම බාහිර එහෙම එහෙම තියෙන ඒ ඒ ඒ ඒ ඒ තියෙනවා කියලා පොත තියෙනවා කියන දැනීමම කාම භූමිය තියෙන්නේ. ඒකේ තියෙන රූප සංඥාවයි රූප භූමිය. හැබැයි ඒකේ තියෙන නාමයයි අරූප භූමිය. දැනෙනවද මේ කියන එක? එහෙමයි. ඒ කියන්නේ බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ මෙතන මෙතන මේ අපි කියන එකක් එහෙම නෙමෙයි. බුදුන් වහන්සේම පැහැදිලි කරන වචනෙන් ගන්නවා නම් ඒ අරූපය කියන එක බුදුන් වහන්සේ පෙන්නන්නේ දැන් මෙතන අපි සබ්බම්පි අරූපං නාමංපි උච්චති එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බම්පි අරූපං නා නාමන්ති උච්චති සියලුම අරූප ධර්ම නාම ලෙසින් හඳුන්වන්නේ ඉතින් මේ සියලුම අරූප ධර්ම නාම විදිහට ගත්තාම එතකොට මේ දැන් රූපේ නාමේ පැහැදිලි දැන් අරූපේ දැන් කතාව සම්පූර්ණයෙන් පැහැදිලි එහෙමයි. <laughs> එහෙමයි. එතකොට රූප දැන් බය වෙලා අනින්නේ සමහර අය කතා කරනකොට මේ අරූප සංඥාව මේක රූප සංඥාව මේක මේක කාම භූමිය රූප භූමිය අරූප භූමිය. එතකොට මේ දැන් මේ රූප දැන් අපි කතා කරනවා රූපාවචර බ්‍රහ්මලෝක කියලා. එතකොට රූපාවචර බ්‍රහ්මලෝක කියලා කතා කරන්නේ සිත තුළ. එළියට නෙමෙයි. ඒ ඒ ඒ ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුරු ධ්‍යානවල ඒ ධ්‍යාන අවස්ථාවවලදී ඒ සුකුම ස්වභාවවල අවස්ථා ටිකක් අර වේදයේ තුල තියෙන නිගණ්ඨ ධර්මයේ තියෙන්නේ. අර නිගණ්ඨය ටික තමයි ওই නම් ටික දාලා තියෙන්නේ. අර මහා බ්‍රහ්මයා ලෝකෙම ඇව්වා කියන සංකල්පයේ උඩ බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මයේ කියලා ওই බ්‍රහ්ම බ්‍රහ්ම බ්‍රහ්ම නම් තියෙන්නේ. ඒක බුදුන් වහන්සේ දාපු නම් නෙමෙයි. ඒක ඒක බුදු බුදු සමය තුල තිබුණු නම් ටික සුගතිය කියලා වේදේ තුල දාගෙන හිටපු බ්‍රහ්මලෝක වල නම් ටික ඔය තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒක ඒක දැන් යන්නේ කොහොමද? අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රා අර අර බාහිර අර කියන්නේ විසිරෙන අර විතක්ක ਵਿਚාර සංසිඳන තැන අර ප්‍රීති සුඛ ඒකාග්‍රතා අර මේ සිතට එන අරමුණු යටපත් කරගෙන ඉන්න තැන අර අර අර මේ මේ මේ සිතට එන අරමුණ එකම සංඥාවේ තියාගෙන ඉන්න සමත සමාධිය වල. රූප සංඥාව තියාගෙන ඉන්නවා එතන. එතනම තියෙන වේද හිත විසිරෙන්නේ නැහැ. ඒතර එතනම එකම සිත නැවත නැවත නැවත නැවත එකම සංඥාවේ තබාගෙන ඉන්නේ. එතනම පිහිදලා මැරෙනකොට ඒ සංඥාවම හිර වෙලා ඉන්නවා අර දිව්‍ය ලෝකේ වගේ. එහෙමයි. අර හීනේ ඉන්නවා වගේ අර හීනේම තමයි මේ කියන්නේ. ඒ සංඥාවේ හිර වෙනවා. ද සමහර දැන් නීල කසීනේ වඩනකොට එයා නීල දැන් උග්‍රහ නිමිත්ත පටිවාහ නිමිත්ත කියන්නේ බාහිර නිල් පාට රූපේ වර්ණේ සිත තුළින් දකින්න අස් දෙක පියාගෙන සිත තුළින්. එතකොට මේක දැන් සබ්බකාය පරිසංවේදී අසතිසම පස්තිසමද චිත්ත සංකාරම පරිසංවේදී කියලා සිත තුළින් දකිනවා. එතකොට එතන එන්නේ පටිභා නිමිත්ත. එතකොට ඊතර තුල හිර වෙනවා. සිත තුල ඒකෙන් යාට මිදෙන්න බෑ. යාට හැමතිස්සම ඒක පේන්න ගන්නවා. ඇස් දෙක අරගෙන හිටියත් හිත ඇතුලේ තියෙන නිල් පාට ප්‍රකට වෙනවා. එතනම හිර වෙනවා. ඒකයි ඒකයි මේ පෙන්වන්නේ ලෞකික සමාධිය වල තියෙන ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඒ ස්ථිර වෙන එක. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වල හිර වෙන ඒවා තමයි ඔය රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒතර බුදුන් වහන්සේ පෙන්නනවා සුද්ධ ආවාස. හැබැයි සුද්ධ ආවාස පෙන්නන්නේ බුදුන් වහන්සේ නාමෙන් රූපෙන් දෙකෙම මිදෙන තැන. දෙකටම අයිති නෑ. දැන් රූප සංඥාවලත් නෑ. අරූප සංඥාවලත් නෑ. දෙකෙන්ම මිදුණු තැන සුද්ධයි. සුද්ධ වාසය තමයි තියෙන්නේ. අනාගාමී භූමියෙන් පස්සේ තමයි තියෙන්නේ ඒක. එහෙමයි. දැන් ඒ තරයි කොහොමද එතන මේ මේ ශක්ති ශුන්‍යත්‍ය කරා යන ගමනක් මේ ඒක අපිට මේක පෙන්වන්න පුළුවන් මේක දැන් ශක්ති ශුන්‍යත්‍ය කරා යන ගමනක් කියන කොටත් ඒකත් ආත්ම ස්වභාවයක් නේ ගමනක් යනවා කියන්නේ. <laughs> ඒ එහෙම දෙයක්වත් නැහැ. මෙතන මෙතන තියෙන්නේ මේ මොහොතේම මේ මොහොතේම මෙතන අපිට දැන් අනුසෝතය තුළ අපිට දැන් මේ ලෝකයක් තියෙන බවට මේ දැනෙන මෙන්න මේ චිත්ත ශක්ති ස්වභාවය ශුන්‍ය වෙන්නේ. ඒකයි අර ඩයිනමෝ ඩයිනමෝ කරකවේදී ශක්තිය උත්පාදනය කරනවා මේකෙම අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඔව් ඒ හොඳට අහලා තියෙනවා දැන් දේශනා ටික. එහේ එහේ ස්වාමීන් වහන්සේ ඒක ඒක මම හොඳටම ගත තැනක් තමයි ඒ කියන්නේ මේ පැවැත්ම පැවැත්ම ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද කොහොමද නැවැත්ම කියන එක. හොඳට වැටහා ගත්තද ඒ කියන්නේ හොඳට ඒ ටික පිරිසිදු කරගත්ත දර්ශනය ටික. එහේ එහේ ඒ කියන්නේ මෙතනම ඩයිනමෝ කරකිනවා වගේ නැති දෙයක් තියෙනවා කියලා ගැනීම තුළ ඒ ප්‍රතිඋත්පාදනයක් සිද්ධ වෙනවා දැන් ලෝකේ තියෙනවා කියලා දැනෙන දැනීමම තමයි කම්පන ස්වභාවයම තමයි ශක්තිය. එහෙමයි. ශක්තිය. හැබැයි එහෙම දෙයක් නැති බව දැනනකොට ඒ ලෝකයක් තියෙන බවට දැනුණු ශක්තියමයි ශුන්‍ය වෙන්නේ. එහෙමයි. එතකොට මේ බාහිරට අපිට තියෙනවා දැන් මෙතන ආලෝකයක්, ශබ්දයක්, වර්ණයක්, ගන්ධයක් ඔස්සේ අර අර නිකන් අර නිකන් කම්පන ස්වභාවයක් තියෙනවා. දැනෙන ස්වභාවයක්. ඒක ඒක අර වේගයක් තුළ නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒම තුළ ඒක ඇත්ත වීමක් තියෙනවා බවට පත්වීමක් තියෙනවා. ඒක තමයි ඇත්තටම මෙතන අපි මේ අවබෝධ කරන්න ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ බුදුන් වහන්සේ පෙන්නන්නේ මදුපිණ්ඩික සූත්‍රයේ රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියලා. වේදනා වේදනත්තාය සංකතං අபிසංකරෝති. අபிසංකරණයක් තියෙනවා. සංඥා සංඥත්තාය සංකතං අபிසංකරෝති. සංඛාර සංඛාරත්තය සංකතං අபிසංකාරෝති. විඥාන විඤ්ඤත්තය සංකතං අபிසංකාරෝති. ඒ කියන්නේ මේ නැවත නැවත නැවත නැවත මේ අපිට මේ අபிසංකර ඒ කියන්නේ දැන් මේ මේ අර ගිනි වලල්ල කැරකෙනවා වගේ බඹරේ කැරකෙනවා වගේ මේ අපිට මේ මේක මේක මේ සංඥාව ස්පාක් වෙන වේගයේ කැරකි කැරකි තියෙන එකක්. ඒ කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙවෙයි මේක හතිස්සේ ගැඹුරුයි මේ කියන කාරණා. ඒ දැන් මෙතන සකස් වෙනවා කියමු දැන් බිත්තිය දකින්නකොට මේ මේ සිත සකස් වෙනවානේ බිත්තිය දකින්න හිත. හැබැයි දැන් ආයිමත් අපි හිතන් ඉන්නේ බිත්තිය අපිට එක එක සිතක් වගේ නේ බිත්තිය පේනකොට. හැබැයි එතන සිත් පරම්පරාවක්ම එනවනේ. එකම සංඥාව බිත්තිය සංඥාව. එහෙමයි. ඒ ඒක තමයි අභිසංකරණේ බිත්තිය බවට පත් වෙනවා. රූප රූපාන්තිකව අවස රූපං වදේති කියපේක. ඒ කියන්නේ රූප රූපත්තාය සංකතං අபிසංකරෝති කියූප එක. ඒ කියන්නේ බිත්තිය නිකන් හැදුනේ නැහැ. බිත්තිය අර නැවත නැවත නැවත නැවත එකම සංඥාව නැවත නැවත වැටලා අபிසංකරණය වෙලා කියලා කියන්නේ. රූපයක් බවට පත් වෙලා කියලා කියන්නේ. රූපේ රූපයක් බවට අபிසං අபிසංකරණය තුළ පත් වෙනවා කියලායි කියන්නේ. ඕක අති ගැඹුරුනේ ওই විග්‍රහය. දැන් බලාගෙන ඉන්නවා එක්ක ලියන්න එපා. ඊටාම ඊටාම ෂණ මේක ෂණ ෂණයක ඉතාම සුළු මොහොතක මේ සංකාර සංකාර වැඩ පිළිවෙල සිද්ධ වෙනවා. ඇත්තටම කිව්වොත් හිතන්නවත් බැරි වේගයක් තුල අපිටවත් පේනවා කියන තැනව විත්තියක් පේන එකයි ඔය ඔය මේ දැන් විත්තිය පේනවා කියනකොට ඔක්කොම වෙලා ඉවරයි. එහෙයි. අත්‍යම කිව්වොත් පටිච්චසමුපාදයෙන් වෙලා ඉවරයි. ඒ කියන්නේ අවිද්‍යාවක් තියෙනවා. සංඛාරා අර શબ્දය අර විත්තිය කියලා එන එකේ શબ્දයි වර්ණයි දෙකම ඒවත් වෙලා ඉවරයි. සත් සම්පූර්ණ වෙලා ඉවරයි. එතකොට සංඛාරා ඇතුලේ තියෙන කතාව තමයි මෙතන විඥානේ දිට්ඨිය දැන ගැනීම බවට පත් වෙලා ඉවරයි. නාම රූප මේ ඒ කියන්නේ නාම රූප එකතු වෙලා ඉවරයි. සලායතන කියන්නේ ওই එකතු වීමට තින සංගති පස්සෝ කියන්නේ තුනේ එකතු වෙන සලායතන කියන්නේ අස කියන ආයතනය කියන්නේ පේන බවට. එතකොට මේ ඔක්කොම කතාව අර බෝලයක් විදිහට මේක පැහැදිලි කරන්න වෙයි. ඒ කියන්නේ අස කියනකොට මේ ඔක්කොම තියෙනවා. සංකාර කියනකොටත් ඔක්කොම තියෙනවා. එතකොට ස්පර්ශය කියනකොටත් මේ ඔක්කොම තියෙනවා. මොකද ස්පර්ශය තමයි දැන් මේ පැත්තෙන් ආලෝක හැඩතලයක් ආලෝක හැඩතලයත් එක්ක ස්පර්ශ ඒකම ස්පර්ශය වෙන්නේ ස්පර්ශය බලනකොට වේදනා සංඥා සංකාර කියනකොට දැන් ස්පර්ශයෙන් පස්සේ ගන්නෙ වේදනාවනේ එතකොට වේදනා සංඥා සංකාර විඥානෙන්නේ අපිට උපාදානෙන්නේ හැදෙන්නේ දැන් බිත්තිය කියලා බිත්තිය කියන විඥානේ දැන ගැනීම එතකොට බිත්තිය කියලා දැන ගැනීම උපාදානයේ තියෙනවා පංච උපාදානස්කන්ධය ඒ කියන්නේ වේදනා සංඥා සංකාර කියන එක එතකොට එතන මේ එන හැඩතලේ කිරණේ අපටික සම්පස්සේ ඒ කියන්නේ වදින කිරණයක් අදිවචන සම්පස්සේ කියන්නේ මේකට නාමය එකතු වෙලා අර වේදනාව ආපු කිරණේ ඒ ඒක තමයි දැනීම සංඛාරා කියන්නේ ඒකට අනිත් ඒවත් එක්ක එකතු වෙලා එතකොට ඒක විඥානය දැනගෙන බිත්තිය වෙලා ඔය කතාව තමයි උපාදාන රූපේ කියන්නේ ඔය කතාව තමයි ස්කන්ධය කියන්නේ හැබැයි ඕක තමයි තියෙන්නේ පස්සපච්චා වේදනා කියලා හැබැයි එතන වේදනාපච්චය තණ්හා කියනකොට මේ උපාදාන විච් එකයි දැන් තණ්හා. දැන් බාහිර දෙයක් තිබුණොත් තණ්හාව. එතනම තමයි තියෙන්නේ භව. එතනම තමයි තියෙන්නේ උපාදාන. තණ්හාපච්චය උපාදාන. ඔක්කොම එකට. දැන් මේක ඉස්සෙල්ලා උපාදානේ ඊට පස්සේ තණ්හා නැත්නම් ඉස්සෙල්ලා තණ්හා පස්සේ උපාදානේ එමේ මේව වෙන් කරන්න බෑ. එහෙමයි ඒක අවබෝධ ඒක අවබෝධ වෙච්ච වෙලාවේ මහා <laughs> මහා බයක් දැනෙනවා මේ සංකාරයක් මේ මේ අල්ලගන්න ඉන්නවා නමුත් මේ සංකාර වෙලා ඉවරනේ කියන එක කොහොම හොඳින් මොකද <laughs> මේ කරන්නේ මේ මොහොතක් පාසා සංකාර වෙලා ඉවරනේ කියන්නේ. ඔව් ඒක වෙලා ඉවරයි. වෙලා ඉවරයි කියන්නේ දැන් අපිට පේන බිත්තිය. හරි සරලව සාමාන්‍ය කෙනෙකුට මේක කියනවා නම් අපිට පේන බිත්තිය. ඔච්චර කතා කරන්නේ නැහැ. එතකොට මේ අරමුණක් එනවා. ඒ අරමුණ සත්‍ය දකින්නවා කියන්නේ ඇත්තට මේ බිත්තිය හැදෙන හැටි දැක්කොත් ඕක තමයි බිත්තිය හැදෙන හැටි. ඒ කියන්නේ මෙතන ඔය શબ્දෙත් ඇවිල්ලා වර්ණෙත් ඇවිල්ලා ඒවත් එකතු වෙලා එතකොට මෙතන එහෙම බිත්තිය තියෙනවා නම් ඒක හොඳ බිත්තියක් නරක බිත්තියක්. එතකොට තණ්හාවත් ඇවිල්ලා බිත්තිය තියෙන තැන දැන් උපාදානයකුත් තියෙන. මොකද බිත්තියක් තියෙනවා. දැන් මේ දැන් අපි දැන් පොත පොත තියෙනවා. දැන් දරුවා දරුවා ඉන්නවා. දැන් අඹගහ තියෙනවා. අඹගහ තියෙනවා. දැන් ওই ඔක්කොම ටික අපි දන්න නම් ටික ඔක්කොම එකතු කරලා ලෝකයක් තියෙනවා. ගන්න මම හිතුවා ලෝකයක් තියෙනකොට දැන් ඒකට සමුනුත් ඉන්නවා. අයි එලෝ එලෝ ලෝකෙ දකින්නේ කවුද? එතකොට අර කන්නාඩියෙන් බලලා අපිට පේන රූපේ අපි කියලා හිතා ගන්න එකත් එතරම් තියෙනවා. හැබැයි මෙතන මේ අපිට මේක මේක බොහොම සරලව ගන්න පුළුවන් මේ ධර්මයේ මෙච්චර අවුල් කරගන්න ඕනේ නැහැ. ඔය පරයය බලවම තමයි අවුල් වෙන්නේ. හරි සරලයි. සිතට එන අරමුණ. අරමුණමයි සිත කියන්නේ. ස්කන්ධය කියන්නේ තරමුණම. ස්කන්ධය කියන්නේ ස්කන්ධයෙන් අරමුණ හැදෙන්නේ පොත දකින්න ඒක ස්කන්ධයෙන් හැදෙන්නේ. එතකොට දැන් මේ මොහොතේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ එකම දේ කියලා. අපි මේ අවබෝධයෙන් කියන්නේ පොතක් කියවලා නෙමෙයි. <laughs> මේක හොඳට මේක හොඳට මෙනෙහි කරනකොට වෙන දැන් පටිච්ච සම්පදාය මෙනෙහි කරනවා කියන්නේ මේකට. පටිච්චසමුප්පාදේ මෙහෙය කරනවා කියන්නේ අර වාක්‍ය ටික මුල ඉඳන් අගට කියලා අග ඉඳන් මුලට ආයෙ රිවර්ස් කරන එක නෙමෙයි. එහෙමයි මම අනේ ඒකම තමයි වහන්සේගෙන් ඔබතුමගේ ප්‍රශ්නේ පටිච්චසමුප්පාද අනුලෝම ක්‍රමය කියලා පේලියට කියනවා අර ටික 12. ඊට පස්සේ ආයෙ පේලියට රිවර්ස් එකට කියනවා 12. අර වාහනයක් ඉස්සරහට පස්සට ගත්තා වගේ වෙන දෙයක් නම් වෙන්නේ නැහැ. ඒකයි මම ඔබ වහන්සේට කිව්වා ඔබ වහන්සේගේ දැක්මෙන් මේක අවබෝධ කරලා දෙන්න කියන එක. මේ දැන් හොඳටම වැටුණා ඒක. මේ එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව තේරව තියෙන දෙයක් තිබ්බොත් තමයි. එහෙමයි. ඒක තමයි කියන්නේ මේ උපාදානයෙන් මිදෙන සීලය, ආර්යකාන්ත සීලය. ඒක ස්කන්ධයේ උදේවැය දකින්න සීලය, ආර්යකාන්ත සීලය. සිතට එන අරමුණේ සත්‍ය දැකීම, දකින්න සීලයයි ආර්යකාන්ත සීලය කියලා අපි කිව්වේ ඒකයි. ඇත්තටම ඒක අපි අපි අපි ගොඩක් ඒවා අපි ගොඩක් ඒවා හදලා කියන්නේ. ඒකට හේතුව මේ ධර්මයේ හොඳට සම්පීඩනය කළා අපි ප්‍රතිපදාව හැදුවා. ඇත්ත. අපි ප්‍රතිපදාව පළමු ආදියර, දෙවනි ආදියර, තුන්වෙනි ආදියර, හතරවෙනි ආදියර කියලා ඉස් බැල්මකින් ලෝකෙ දිහා බලන හැටි අනාගාමි භූමියට ප්‍රතිපදාව කියලා, සෝතාපන්න භූමියට ප්‍රතිපදාව කියලා, සෝතාපන්න මාර්ගය තුල කටයුතු කරන ආකාරය කියලා, සෝතාපන්න ඵලයටපත් වෙන ආකාරය කියලා අපි හැම එකම පැහැදිලි කරනවා.